පහාන සංඥා ශීර්ෂයෙන් ඉදිරිපත් කරගත්තේ අපේ සංඥා ලයිස්තුවේ අටවෙනි සංඥාව. අපි මේ වෙනකොට ඒ කියන්නේ හතක් ගෙවම් කරලා අපි දැන් ඉන්නවා පහාන සංඥාවේ ප්‍රහාණී කියලා වචෙන් තමයි අපි පාවිච්චි කරන්නේ ප්‍රහාණී කියලා කියන්නේ සංස්කෘත වචනය පහාන කියලා කියන්නේ pāli වචනය බහා තබනවා කියලා අපි සිංහලටත් වචනයක් හදාගෙන තියෙනවා. ඒ ප්‍රහාණී කියනකොට අපිට තේරෙනවා. අපි යම් යම් දේවල් ප්‍රහාණය කරනවා. ඉතින් ඒ ප්‍රහාණය ඉස්සල්ලාම් පටන් අරගන්නේ ප්‍රහාණ සංඥාවේ. ඒක තේරුම් අරගන්න අපි ග්‍රහණය කියන වචනේ අල්ලා ගන්න ඕනේ. අපි ළඟ දැනට සංසාරේ තියෙන ග්‍රහණය. ඒ ග්‍රහණය කරලා තමයි අපිට මේ අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් ගයක් කයක් එහෙම නැත්නම් මේ ඉගෙනගත්ත දේවල් තාන්නමාන ඔක්කොම අපි ග්‍රහණය කරගෙන ඉන්නේ. ඉතින් ඒක නැතුව ඉන්න බෑ. ඒක නිකන් බොරුවට හිතන්න එපා. ඒව නැතුව අපිට මේ උප්පත්තියක් එහෙම නැත්නම් ජරාවක් ව්‍යාධියක් මරණයක් ඉන්නේ නැහැ. ඉතින් ඒ ඇත්තටම ඒ ග්‍රහණය නිසා තමයි ජාති ජරා ව්‍යාධි මරණ තියෙනව තමයි සංසාරික නැත්නම් ජීවිතේ කියන්නේ නිසා අපි ඒකෙන්ම තමයි මේ ශරීරික ගැනීමක් කරන්නේ ජීවිතේ. ඉතින් ඒ දේ කරගෙන යනකොට මැරෙනකම්ම තියෙන්නේ ග්‍රහණේ. ඉතින් ඉන්නේ ග්‍රහණයේදී අවුරුදු 60 70 විතර පැනනට පස්සේ අපේ ඇස්පෙනීම දුර්වල වෙනවා, කන් ඇහිම දුර්වල වෙනවා. ඊට පස්සේ ඔය නාසය ගඳ, ජීව රස, කය, අර තරුණ තාරුණ්‍ය එහෙම නැත්නම් හිතේ තිබුණ මම යමක් කරමි කියන අර දැඩි ශක්තිය එන්නේ එන්නේ එන්නේ අතහැරලා දාන්න. බෑ දැන් කරන්න බෑ. මේ හැදෙන කොල්ලෝ කෙල්ලොත් එක මොන මගුලක්වත් කරන්න බෑ දරුවොත් එක මොන මගුලක්වත් කරන්න බෑ ඉතින් ඔය ටික ටික ටික ටික අර ප්‍රහාණය කරන හරියම පරාජිත ස්වරූපේ විශේෂයෙන්ම ඒ මන්ට හොඳට ඇස් පේනවා කන් ඇහෙනවා ආදි වශයෙන් අඩහැර පාපු අයට හරිම අමාරුයි ඒක අතහැරලා දාන්න නමුත් කරන්න දෙයක් නැහැ හරියට ඇටි කුකුලෙක් ගෝලු බෙල්ලෙක්ගේ මස් කලවන්නේ කෑ ගහද්දී ඒ වගේ තමයි ඇස්පිනීම නැති වෙලා යන්නේ. ඒ වගේ තමයි කන් ඇහිම නැති වෙලා යන්නේ. ගන්ධ රස පහස නැති වෙන්නේ. එතකොට අර හිතේ පුදුමාකාර විදිහට අර හදාගත්ත සිහින මාලිගේ ජීවෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා 60 පයින්නකොට සාමාන්‍ය අපි අර පෙන්ෂන් වන වයස කියලා එකක් තියෙනවා. 55 දී පෙන්ෂන් යනවා ඉතින් දැන් 60. ඒ 60 65 වුණාට පස්සේ එයා කන්තෝරුවක් නැහැ. එයාට කරන්න රස්සාවක් නැහැ. gedittu වෙලා අහසේ තරු ගැනගෙන ඉන්න වෙනවා. දරුවොත් නැහැ. එතකොට මොනුබුරෝ මොනිබිලියෝ තමයි ඉන්නේ. ඉතින් ඒකෙන් තමයි සරි කර ගැනීම කරන්නේ. නමුත් ඒ දරුවෝ කියන දයක් අහන්නේ මට මාළු මඩම් වලට තල්ලු කරනවා. ඉතින් එතකොට එන සයිකියාට්‍රික් මානසික අසහනය ඇමරිකාවේ හොඳටම තේරුම් ගන්න තියෙනවා. ඔය පෙන්ෂන් යනවත් එක්කම හැම කෙනාටම මානසික කඩහැලීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ මිනිස්සු අර පරණ රස්සාව කරගෙන යන්නේ නිකන් ගිහිල්ලා එනවා. මොකද කරන්න දෙයක් නැහැනේ. ඒ තරම්ම මේ අතහැරීම සිද්ධ වෙනවා ගොළුබෙල්ලෙක්ගේ මස් ඇටි කුකුලෙක් ගලවන්නවා වගේ. ඒක තාමත්ම දරුණු විදියට සිද්ධ වෙනවා. ඊටාන හිටියේ මම ඇස් දෙක කොහොම හරි කරලා තියාගෙන ඉන්නවා. කන් ඇහිම කොහොම හරි කරලා තියාගෙනවා. නාසය, ගඳ, දිව, කය, රූපලාවන්‍ය, ඇඳුම් පැළඳුම්, gedara dora ඔක්කොම තියාගෙන ඉන්නම් කියලා. නමුත් බලාන ඉඳදීම ඕවා ජරාදී රාවට යනවා. ඒක මේ හැටේ දශකයේ කියලා කියන්නේ ඉස්සරහට නැමෙන්න පටන් ගන්නවා කය. 70 වෙනකොට හැරමිටියක පිහිට පතනවා. 90 වෙනකොට මේ මෝමෝහ දශකයට එනවා. සයන දශකයට වැටෙනවා. ඇඳක විතරයි ඉන්න පුළුවන්. මොකුත් කරන්න බෑ, බිම ගන්න බෑ. උස තැනක වාඩි වෙන පැලිවියට් සර්විස් කියලා වෙනම දැන් වෛද්‍ය සේවයක් තියෙනවා. ඒ නාකි නාකි කියන්නේ සලකන. සෑයන හම්බ කරන්න පුළුවන්. ලංකාවේ පිට රටවලට ගියාම සෑහෙන හම්බ කරන්න පුළුවන්. මොකද මේ ඒ රටවල ඉන්න නාකි නාකිච්චන්ඩ දරුවෝ ඔක්කොම මහලු මඩම් වලට යවලා පැලිවිච්ච විසිකට දාලා. ලංකාවෙන් යන නර්ස්ලා තමයි සුපිරි. ඒගොල්ලෝ හර මිනිස්සුන්ට සලකනවා. අනිකේ සලකන්නේ යන්ත්‍ර වලට වගේ. එහෙත් ඉන්නවා පැලිවිච්ච විත් කරන කට්ටිය. ඒගොල්ලෝ සලකන්නේ යන්ත්‍ර වලට වගේ. මෛත්‍රී කීතියා බුරුමේ ඉන්නකොට ලෝතා ඉතින් ලෝත මට කියනවා මම කිරුවේ මම බඩු වැඩ කෙරුවේ ටැක්සි ඩ්‍රයිවිං කෙරුවේ මම අන්තිමට ගිහිල්ලා මාළු මාස කමකට හිටියයි කියලා. ඉතින් අපිට අපි බලා ගන්න කට්ටිය අපිට ටෙලිවිෂන් එකක් දාලා අකුල් දෙකුඩු තියාගෙන අපි බලාගෙන ඉනවල ටෙලිවිෂන් එක තියා. අර නාකියා කක්ක කරගෙන චූ කරගෙන රෝද පුටුවේ ළඟට ඇවිල්ලා කියනවා මේ මහත්වෝ මට මේක කරගන්න ඕනේ කියලා. එතකන් ඉතින්ද යන්නේ නැතිව. ගියා ඒ වැඩේ කරුවානේ ආයෙත් වෙලා ටෙලිවිෂන් බල බල ඉන්නවලු. දන්නවලු ඒ කරලවත් හොයන්න නැතුව මිනිස්සු. දැන් ලංකාවේ තියෙන පුදුමාකාර ඉල්ලුමක් විශේෂයෙන්ම නව ශ්‍රීලන්තේ, එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ නම් වෙන වෙන රටවලින් ගෙන්නනවා. අපේ ළමයි ගියාම කරන්නේ ওই වයසට ගියායේ සලකන එක. ඉතින් මේ මිනිස්සුන්ට කෝටි ගණන් සල්ලි හම්බ කරලා, දරුවොත් හම්බ වෙලා, රස්සාවකුත් කරලා දැන් අසාර්ථක අසංවිධිත ජීවිතයක නිමාව. මේ රක්ෂණ සංස්ථාවල ඕක හම්බ කරගෙන කියනවා එහෙම නේ රක්ෂණයක් කළ තිබුණ වැඩි හරියයි කියලා. ඕන රක්ෂණයක්වත් හරියන්නේ නැහැ. අන්න එතකොට ඇති වෙන මේ පශ්චාත්තාප සහිත දෙයටත් පහානේ කියනවා මේක එහෙම එකක් නෙවෙයි. මේක හත් අවුරුදු ළමයක් පටන් අර ගන්නවා 70 කෙනෙක් පටන් අර ගන්නවා තරුණ තරුණියෝ පටන් ගන්නවා ප්‍රහාණිය. ඒක කරන්නේ ඩිප්ලෝමා එකක් වගේ. ගෙන ගැනීමක් සඳහා මේ දේවල් කොහොම කෙරුවකට ප්‍රහාණය වෙනවා. ඒක නිසා දැන් උගන්වන්න ගියාට ළමයින්ට උගන්වන්න බෑ. ඒ ළමයි කියනවා සතිය වඩන ළමයි මයි ළඟ ඉන්න ඕන තරම් ඒගොල්ලෝ කියනවා මට ස්වාමීන් වහන්සේ වෙන්දට වඩා හොඳට ගණන් පත්‍රයේ තේරෙනවා. ප්‍රශ්න පත්‍රයේ තේරෙනවා. මට 199ක් ලකුණු ගන්න පුළුවන්. මොකටද කියලා අහනවා. ඉගෙනගෙන ඉවරලා රස්සාවක් කරලා ගියාට පස්සේ මොකටද ඇති වෙන්නේ? දෙමාපියන්ට කට උත්තර නැහැ. එතකොට කියනවා දෙමාපියෝ කියනවා අපිට තේරෙන්නේ නැහැ පුතා ඔය ප්‍රශ්න උත්තර ධම්මජීව හම්දුගෙන අහගන්නේ කියලා. මම කියන්නේ මේ අධ්‍යාපනය කියන්නේ තන්නේ බොරුව. තන්නේ කර රැවටිල්ල කරන්නේ. ওই රැවටිල්ල හරියන්නේ 60 70 වුණාට පස්සේ. ඉතින් අන්න ඒ ප්‍රහාණය බයට නෙවෙයි කරන්නේ. එහෙම නැත්නම් ද්වේෂයට නෙවෙයි කරන්නේ. නැත්නම් පදුත්ත මනසෙන් නෙවෙයි කරන්නේ. මේක කරන්නේ ප්‍රසන්න මනසකින්. ඒ ප්‍රසන්න මනසකින් මේ මුළු ලෝකෙම අල්ලගන්න නටනකොට ඒ අල්ලගන්න නටන දෙයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංස්කාර කියලා. සංස්කාර වල එක වචනාර්ථයක් තමයි රැස් කිරීම කියන එක. මුළු ජීවිතේම රැස් කරනවා. පහන සංඥා කියලා කියන්නේ අස්කරණයි කියන එක. ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියනවා උපමාවකට අපි ළිඳකට වතුර බාල්දියක් දාලා ගන්නේ කලයට පුරවන ගෙදර කියලා බොණ්ඩනේ. නමුත් වරින් වර අපි ගමේ ළිඳ ඉහෙනවයි කියලා එකක් කරනවානේ. එදාට වතුරට මොකද කරන්නේ? ගන්න ගන්නේ කලයට පුරවන්නේ විසිකොන්න. කලේ ළිඳ හිස් කරනවා. අස් කරනවා. මොකද නැත්තම් වරින් වර මේක මේ සුද්ධ වෙන්න eBay දැන් නම් මං හිතන්නේ දැකලවත් නැති ඇති දැන් ඉන්න මිනිස්සු ලිලක් කියන්නේ මොකද්ද කියලා. මොකද ටැප් වතුරෙන් නාල පුරුදු වෙච්ච කට්ටිය ඉන්නේ. මාත් දැන් නාලාවේ ටැප් වතුරෙන් තමයි. අනි අස්කරන්න බාල්දියක් ගන්න හැටි හිතන්නකෝ ගත්ත අස්කරා ගත්ත අස්කරා මොකද දිලි වතුර පෙරෙන්න ඉස්සලා ඉක්මනට ඉක්මනට ඉක්මනට අස්කරන්න ඕන. එතකොටයි කලයට පුරවන්න වතුර බාල්දියක් ගන්නකොටයි දෙක අතර වෙනසක් තියෙනවනේ. ඉඳ ඉහඬ අස් කරන එකයි කලේ පුරවන්න ගන්න එක ආන්නේ වගේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්චාම මේ එකතු කිරීම ගැන කතා කරගෙන ඉන්න ලෝකෙට රැස් කිරීම ගැන කතා කරගෙන ඉන්න ලෝකෙට සබ්බේ සංඛාරා දුක්ඛා කියලා වචනයක් ප්‍රකාශ කරනවා. බුලේ රැස් කරන හැමදේම දුක පිළිසයි හිටින්නේ කියලා. ඒත් මිනිස්සයාට ඒක නතර කරන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනනම් අද දියුණු රටවල් දියුණුවේ සම්මතයි. ඒගොල්ලෝ කියාගන්නේ ඒගොල්ලෝ පළවෙනි ලෝක රටවල් කියලා. එතන නිව් වර්ල්ඩ් කියලා ගන්නවා. ඒගොල්ලෝ අද කරන පෘථිවිතලේ රත් කිරීම. ඒගොල්ලෝ දන්නවා හොඳටම අද මේ වෙනකොට බටහිර එහෙම නැත්නම් එංගලන්තේ ඇමරිකාවේ විශාල ජල ගැලීම් ඇති වෙලා තියෙනවා. ඒ පැත්තක විශාල ගිනි ගැනීම ඇති වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ කිසිම යන්ත්‍රයකින් නතර කරන්න බෑ. දන්නවා මේ පරිසරයේ දූෂණය කරපුවාම මේක වෙනවා කියලා. නමුත් නතර කරන්න බෑ. මොකද නේද කරන්න බැරි? පරිසර දූෂණය කරන එක නතර කරන්න බෑ. ඒගොල්ලන් කියනවා ජාත්‍යන්තර සම්මානයක් කොට කියලා මේ පරිසරයේ අපි ඊට පස්සේ නිෂ්පාදනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න. ගණන් කියලා කරනවා. ඒගොල්ලෝ එන්නේ නැහැ සමිතියට. වග වෙන්නේ නැහැ. ඒකල අපේ වගේ රටවල් වලට සල්ලි ගෙවනවා. උගොල්ලෝ වැඩියෙන් කාබන් ඩයොක්සයිඩ් අඩු ව්‍යාපාර කෙරුවොත් අපි වට සල්ලි දෙන්නම්. හැබැයි අපිට නැතර කරගන්න බෑ. ඒක හරියට කුඩු ගැහුවා වගේ. දන්නව අනිවාර්යයෙන් මොලේ සයිස් විනාශ වෙනවා. අනිවාර්ය විනාශ නැතර කරන්න බෑ. ඇබ්බැහි. ආන්නේම එකතු කිරීම ඇබ්බැහි කරගත්ත දෙමාපිය දෙන්නකොට ජාතක වෙච්ච දුවෙක් පුතෙක් ප්‍රහාණ සංඥාවට එනවයි කියලා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ පාරමිතා පිරීමේ මහමය බුදුජානකගේ ආශ්චර්ය ධර්මයක් කියලා. ලෝකේ තියෙන කිසිම ආගමක මේක උගන්වන්නේ නැහැ. හැම ආගමෙම කන්නේ පිං රැස්කරනද, දිව්‍ය ලෝකේ යන්න, ඊගාවාත්ම රජ වෙන්න, ඊගාත්ම සිටු වෙන්න, ඊගාවත් රූප සම්පත්තිය වඩන්න මේකනේ අපි ආශිර්වාද කරන්නේ. ඔය එකකවත් ප්‍රහාණ සංඥාව නැහැ. නමුත් අද ඉන්න ජනතාව ඉෂත් પરම්පරාව කියලා කියන්නේ ඉවරයි. ඒගොල්ලෝ දන්නවා ওই දෙමාපිය අපිට දෙන්න හදන්නේ ශාපයක්. රජේ ජීවුන වෙලා අපිට දෙන්න හදන්නේ ශාපයක්. මොකද්ද පරිසරය දූෂණය කරනවා. පෘථිවි තලේ රත් වෙනවා. හිත දූෂ්‍ය වෙනවා. පරිසරය දූෂණය වෙනවා. කාටවත් නැතර කරන්න බෑ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මද්ද්‍රව්‍ය අද ඇවිල්ලා තියෙන්නේ. ගහන කට්ටිය හොඳටම දන්නවා. කවුරුත් ඒ කට්ටියට බණ කියන්න ඕන කමන්නේ නැහැ. ඒකේ විනාශ වෙන හැටි පෙන්වලා දෙන්න පුළුවන්. ඒකේදී ඉවර කරන්න හදන්නේ <clears throat> පුදුම ද්වේෂිකෙන් ජීවත් වෙන්න. ඉතින් එහෙව් ලෝකයකට පහාන සංඥාව පිළිබඳ බණක් කියන්නේ අද හාමුදුරන්ගේ කට ඇරෙන්නේ නැහැ. හාමුදුරුවෝ ගන්නන්නේ මෑණිවරුත් නම් එහෙම වෙන්න ඇති. රැස් කරන්න තමයි. ඕගොල්ලෝ මෙහෙම කෙරුවොත් උඩට මේක හම්බ වෙනවා මේක හම්බ වෙනවා මේක හම්බ වෙනවා කියලා ලයිස්ට්ුවක් දෙනවනේ දානයක් ඉවරුනාට පස්සේ. මේ දානයේදී මේ මහත්ඵල මානසංශ නිසා අරකයි මේකයි ඒකයි මේකයි ඒකයි මේකයි කියලා ඒකට කියන්නේ අපේ ලොකු සාන්තින්න කාලේ දානෙක එක්ක කියලා. දානේ Taman ළඟට ඇදලා ගන්න අනේ කන්ත්‍ර කණේ hina වෙනකොට දානේ ගේන කට්ටියට ඊට පස්සේ දෙන එහෙම නැතුව කරන්න බෑ මේ වගේ ස්ථාන කරද හැකයි. එහෙම නැතුව කරන්න බෑ. ඒක නිසා අටුවාචාර්යන් වහන්සේ මතක් කරනවා දාන කතාව හතියට ඇතෙක් සරසනවා වගේ ඇත්තට අන්දලා කන් දෙකට සරකලා වටේ වලියෙත් ගැට ගහලා අනම්මනම් ඔක්කොම කරනවා වැඩ ගොඩක් තියෙනවා දාන කතාවේ ඊට පස්සේ පහාන සංඥාට යනකොට ඇතාගේ හොඬේ කපල දැම්මා වගේ ඇතාගේ වටනාගම ඉවරයි ඒ වාගේ තමයි මෙතෙක් කියපු බණ හතත් හරි මේක ඇහුවට පස්සේ ඕගොල්ලෝ ගෙදර යනවා එපාම වෙනවා විපාම වෙනවා. ඇයි අප මේ පහන සංඥාවනේ කතා කරන්නේ? ඒකට කියන්නේ මේ ඒකට කියන්නේ විනාශයක්. ඒකට කියනවා විභවං එහෙම නැත්නම් නාස්තික දෘෂ්ටිය කියලා කියනවා. මේ පහන සංඥාවට. නමුත් අපිට ප්‍රහාණ සංඥාව හම්බ වෙනවා ගිරිමානන්ද සූත්‍රයේදී. ගිරිමානන්ද සූත්‍රයේදී ගිරිමානන්ද හාමුදුරන්ට විශාල අසනීපයක් ඇතිලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා මතක් කරනවා ගිරිමානන්ද ස්වාමීන්ට අසාධ්‍යයි ස්වාමීන් වහන්සේ වඩින්න බැරිද කියලා අහනවා. ඒතර බුදුරජාණන් වහන්සේ එහෙමනම් ආනන්ද බුදුරජාණන් වඩින්නේ නැහැ. මේ දස සංඥා මතක් කරන්නයි කියනවා ගිහිල්ලා. දස සංඥාව ඔයා කිව්වොත් ගිරිමානන්දට තේරුනොත් ගිරිමානන්ද හාමුදුරුවෝ මෙහෙම සනිපිනවා කියලා. ඒක එකක් තමයි පහාන සංඥා. කතමාචාරද්ද පහාන සංඥා. ඊදානන්ද බික්කෝ uppannam kama vitakkam ආදිවාසේති පජාති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං කමේති. uppannam ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජාති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. uppannam විහිංසා විතක්කං. කාම ව්‍යාපාද විහිංසා කියන විතක්ක තුන අදිවාසනය කරන්නේ රිංග ගන්නෑ මම කියා ගන්නෑ නාදිවාසීති පජහති පහන තමයි. විඤ්ඤාන්ති කරෝති නැති භාවයටපත් කරනවා. අනභවං ගමේති අභාවනේ අභාව ප්‍රාප්ත කරනවා. ඉතින් මේ තුන පිළිබඳව මම හිතන්නේ මේ සභාවේ කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ. Tamange හිතේ හටගත්ත කාමය නැත්නම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. මේව ඇත්තටම හිතේ තියෙන බරපතල පිළිගා තුනක්. ඔය බඩේ පිළිකාව, ගර්භාෂයේ පිළිකාව, නහය පිළිකාව ඒක නෙමෙයි පිළිකා කියලා කියන්නේ. මේ තුන කාම විතක්ක නැතුව මේ ලෝකේ පවත්වන්න බෑනේ. කාම විතක්ක නැතුව බෞල ජීවිතයක් ගත කරන්න බෑනේ. කාම විතක්ක නැතුව ළමෙක් උපදින්නේ නෑනේ. කාම විතක්ක නැතුව ඉගෙන ගන්න බෑනේ. කාම විතක්ක නැතුව මොටිවේෂන් එකක් එන්නේ නෑනේ. ඉතින් ඒ නිසා මේ කාම විතක්ක පෝෂණය කරනවා 50 වෙනකම්. අවුරුදු 50 වෙනකන් ඉන්දිය පරිපාකේ වෙලා නැහැ කෙනෙක්ගේ. ඉන්දිය පරිපාකයේ සිටින අවුරුදු 50යි. ඒ නිසා වෙස්ටර්න් සයිකොලොජිල කියන්නේ at 50s you are reborn as a adult කියලා. වැඩි මහ වැඩි කියන වැඩි මහල්ලෙක් විදිහට නැවත උපදිනවා. අනේ කරපු සෙල්ලම් ටික තේරෙනවා. 60 වුණාට පස්සේ ඉතින් ඒක හාන දශකයට යනවා. ඒ කියන්නේ කඩා වැටීමට වැටෙනවා. ඊට පස්සේ තමයි හැරවිතියක් අරගෙන ඉතින් කට්ටියට බන කියන්න පටන් ගන්නවා එතකොට. එදකම් පෙන් කෙල්ල කෙල්ල කෙලලා ඊම කරන්න එපා පුතේ මේම කරන්න එපා පුතේ කියලා ඉතින් අරුන් හැරිලවත් ඇහුවොත් එහම අම්මා උඹ උඹත් පුංචි කාලේ ඔහොමද කියලා ඇහුවොත් එම ඉලපතෙන් ගහලා එළවන. මුන් දැන් හැදෙනේ උන් කිසිම චාරයක් නැහනේ. දැන් ඉතින් උන් අහනවා. දැන් හැදෙනේ උන් අහනවා. උඹ උඹ බයිලා කියන්නේ උඹ ওই පින් පොඩි කාලේ පින් කලේ නැද්ද කියලා. මේ මගේ ප්‍රේමේ අම්මේ මම මොකද වන්ට මතක් වෙන්නේ අපේ කවි මූත් කියන හැමදාම කවි කියන්නේ නැහැ කියලා බයින්නවා මට. එන්නෙම නෑ අප්පා. ඈ? තැටිය මූවිදල් ගන්න වෙලා තියෙන්නේ. දැන් පරණ වෙලා තියෙන්නේ. උඹ නේද අම්මේ නැතුවාද උඹ පෙම් කලේ? මගේ පෙමේ කෑවේ උඹ නේද අම්මේ? උඹ පෙම් කෙරුවේ නැද්ද? ඉතින් ඕක කියලා ටොරොන්ටෝ ගියාට පස්සේ කෝවා කියන්න එපා ස්වාමීන් වහන්සේ අපිටත් ගෑනලා වගේ ඉන්නවා. ඒ නිසා උමුත් අපෙන් අහයිලු ඔබ වහන්සේගේ බණ අහලා. බෙන්ද ප්‍රේමේ තරම් ඇඳු කඳුළු මහා සාගරේ සාමානයි අපහ ඔබහින්දා. කොච්චර ප්‍රේම කරාද ඒ සමානට දුක හට ගන්නවා. මේ ප්‍රේමේ අම්මේ ඔබ නේද නැසුවේ නැතුවාද උඹ පෙම් කලේ. ඔය කිසිම කෙනෙක් කියන දෙයක් දරුවා අහන්නේ නැති මොකද ඕගොල්ලන්ගේ හිත චපලයි. ඕගොල්ලෝ මේ කරලා නෙමෙයි කියන්නේ. ඕගොල්ලෝ මේ බයට මේ දරුවා හදන්න හැදුවට ඌලගේ කාමසේවනයේ අතුරුඵලයක් විදිහට ළමයි හම්බ වෙනවා. ඊට පස්සේ ළමයි මගේ කියා ගන්න. ළමයි කැමති නෑ අම්මගේ යන්න. ළමයි කැමති අම්මා දෙන ටැබ් එකට අම්මට වැඩියි. අම්මා දෙන මේ ෆෝන් එකට. ඊළඟට ළමයා නරක වෙච්චාම අපිට අහන්න තියෙන ওই ළමයා හම්බ වෙනකොට ෆෝන් එකකුත් වැදුවද කියලා. නෑ උඹ තමයි ගිහිල්ලා දුන්නේ. ඊට පස්සේ ඒක ප්‍රහාණය කරන එක වහ කනවා වගේ. ඉතින් එතකොට දැන් ওই කියාපු ප්‍රහාණ තුන තියෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක තියෙන ආර්ථිකයේ තියෙන ඕනම ආර්ථික විද්‍යාව පොතක් කියවලා බලන්න. එහෙම නැත්නම් විවස්ථාවක් උදාහරණයක් වශයෙන් මේක හදන වෙලාවේදී කට්ටිය කිව්වා අපි මේ යන ස්මූත් රන් එක තිබුණේ නැහැ. ඒ කාලේ අපිට කරදරයි. එතකොට කිව්වා මේකේ මේ මේ ප්‍රශ්න ඉඳ තියෙනවා. මේ ගෑනු කට්ටිය මේක නතරලා ඉන්නවා. මෙහෙම කඩා බිඳ තමයි අනම්මනම් කියලා මේ අපි මේ ස්ටෑන්ඩඩ් බියුරෝ එකට ගිහිල්ලා ඒ කියන්නේ தත්ත ලංකාවේ තියෙන ස්වභාවික தත්ත වලට යන්නේ ආයතනයක් විදිහට සංග්‍රහ කරමු කියලා. මට පොඩි හැකියාවක් තිබුණා. ওই සංග්‍රහය බුදුහාමුදුරු කියපු ටික ඇති. ওই මොන සංග්‍රහයක්වත් ඕනේ නැහැ. කොහොමනවත් අපි ගියා. හිතා ගන්න බෑ. ඒකට ලොක්කා විනාඩි 45ක් අපිට දුන්නා සාකච්ඡාවට. අයිල කිව්වා ස්වාමීන් වහන්සේ අපිට හරි වටිනවා. කිසිම කෙනෙක් ආයතනයක් එහෙම ආයතන සංග්‍රහයට පාවිච්චි කරන්නේ නැහැ. මම මගේ ඉන්න හොඳම ගෝලයා දෙන්නම්. එයා ඇවිල්ලා බලාගන්නේ මමත් කුටි හදපු කෙනෙක්, මමත් ආරණ්‍යයක් කරපු කෙනෙක්. ගෝලයක් එහෙමයි කියලා කතා කරන වෙලේ මම ඇහුවා නිකමට දැන් මහත්තයා ඔය උගන්වපු අපිට කියලා දෙන්න හදපු කාරණා ටික මොකද්ද ගත්ත පොත මේක ඇමරිකාවේ ස්ටෑන්ඩඩ් බියුරෝ එකෙන් ගහපේ 1995 පොත කිව්වා මේ පරණ පරණ පුස්කොළ පොතක් දිග ඇරලා තියෙනවා. මම කෝයේ පොතේ කොතනක හරි නිවන කියන වචනේ තියෙනවාද කියලා. අර මනුස්සයා ඉල්ලුම් කාලා හිටියා හොඳ බෞද්ධයා. ඉතින් එහෙම එකක් නම් මේකේ නැග දැන් ඔය කියන විදිහට දියුණු වෙච්චාම අපි යන්නේ නිවනටද අනිත් පැත්තටද කියලා ඇහුවා. ඒ කාන්තේ මහත්වෝ මේ ඔක්කොම කතෝලික වෙලා තියෙන්නේ. ඒ කාන්තේ මහත්වෝ රටේ රෝමලන්දේසි නීතියේ ඕකේ තියෙන හැංගිච්ච ප්‍රයෝගය ඕකේ හැදෙන හිඩන් කරිකියුලම් එක ඕගොල්ලන් තේරෙන්නේ නැහැ. මං මේ පැවිදි වෙන්න ඉස්සරලා පැවිදුණාට පස්සේ අවුරුදු 20ක් 30ක් ඕක ඉගෙන ගත්තා. අපිට මේ දෙන්න හදන අධ්‍යාපනයේ මේ ළමයින්ගේ සදාචාරය විනාශ කරන්න හැටි. අද පවතින නීතියේ අරණ්‍ය වාසී සංඛ්‍යා වංශ නමකට කැලේ ඉඳ තහනම්. අද පවතින නීති හැටියට වැද්දන්ට කැලේ තහනම්. අද පවතින නීති හැසිරෙට හේන් ගොවිතැන් තහනම්. හෝටල් හදන්න පුළුවන්, තේ වගන්න පුළුවන්, කෝපි වගන්න පුළුවන්. මංක මහත්තයෝ අපිට පොත පෙරලන්න එන්න එපා. ඔයා කාලය දුන්නට බොහෝම ස්තුතියි. අය පොඩි වැඩක් නෙවෙයි. හැබැයි ওই බයිල මේ මයිත් එක ගිය කට්ටිය කයි. මම කන්නේ නැහැ. තියෙන්නේ මේ සංසාරය හදන්නේ. මේ රට දියුණු කරන්නේ. මේකේ තියෙන පහන සංඥාවනේ. ඉතින් ඒක බඩතුලේ සංගවගෙන තමයි අපි පැවිදිලා ඉන්නේ. ඔය එළියට තියෙන සෝබනේ නෙවෙයි. ඉතින් ඒක කියනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය පහාන සංඥා කාම තණ්හා, ව්‍යාපාද තණ්හා, විහිංසා කාමයේ කියලා කියන්නේ විවිධාකාර රූප බලන තින ආසාව, ශබ්ද අහන තින ආසාව, ගන්ධ රස පහසනේ. ඒකනේ gedara රූප වාහිනී තියෙන්නේ. ඒකනේ ගෙවල් වල ශබ්ද වාහිනී තියෙන්නේ. ඒ වගේම ගන්ධ රසවල වලට මේ ඒ සුවඳ જાති විකුණන කඩේක වටිනාකම. ඒ ගෑනු ළමයි ගෙදර යනකොට හැමදාම පර්ස් එක චෙක් කරනවා. ඒ මොකද හේතුව මේ පොඩි කඳුලක් ඉස්සුවා නම් මේ කැලේ තියෙන ඔක්කොම බල්ලපට්ට කැපුවනේ. මොකද ඒ? එක එක කඳුලක් 1 ලක්ෂ ගාණක් වෙනවා. ගල්ලපට්ට උන්න ගාණක් නැහැ. ඊට පස්සේ මේක හොරකම් කර නිසා ඒ ගෑනු කෙනෙක් සිකියුරිටි කාර්යය මේක අරිනවට තමයි මාසෙ මාසෙ වලට තියෙන කොට්ටයක් දාලා ගිය අරගෙන ගියා මේ පර්ස් එක ඇතුලේ. ඕක බලාපන් කියලා. ඒ තරමට එක කඳුලක් ඉස්සොත් ඉවරයි. මේකට අපි කොච්චර වියදම් කරනවද කියලා බලන්න. ගඳට, රසට, හන්දිකට ගියාම අද කීයක් ಜಾති කඩවල් තියෙනවද බලන්න. ඉතාලි කඩවල් තියෙනවා, සයිබර් කඩවල් තියෙනවා, ඉන්දියන් කඩවල් තියෙනවා. කාලා එක එක සන්තෝෂ වෙච්ච එකක් ඉන්නවද කියලා බලන්න. මේ අපිට බෙදෙන පින්න පාත් විතර ලස්සන බතක් තියෙනවද කියලා බලන්න ලෝකේ කොහෙවත් පහස අපි මේ වෙලාවේ ගෙදර හිටියනම් කීයක කොට්ට මෙට්ට ඇඳ ඇතිරවලද ඉන්නේ කියලා බලන්න. ඊ පස්සට විල්ලු දහදන්න හදන මේ සමිතියේ කවුද සන්තෝෂයෙන් මැරුණ කියලා බලන්න. අන්තිමට මිනි පෙට්ටියනේ. අන්තිමට මිනි ඇඳුමනේ. ඉතින් පහාන සංඥාව කියන්නේ මිනි ඇඳුමේ සාක්කු නැහෙනේ. ඔය කොච්චර හම්බ කරත් මිනි ඇඳුමේ සාක්කුව නැහැ. එතකොට යන්න වෙන්නේ ඔවා තියලා තමයි. ඊට පස්සේ මේ අපි හදන තොරන් ගහනේ වහිතේ දරුවට මෙහෙම කරනවා මම මෙහෙම කරනවා ගේ මෙහෙම හදනවා මෙහෙම කාර් එකක් ගන්නවා ඔය එකක්වත් ගිනියෙන් නම් වෙන්නේ නැහැ. ඒකට කාම තණ්හා කියලා කියන කාම විතක්ක කියලා කියනවා. ඕක තමයි අපි ඔය හිත පිට යනවා කියන්නේ කල්පනාවල් වෙනවා කියන්නේ ඒක ස්වභාවිකයි. මොකද සංසාරේ පවතින්න බෑ, ගින්නක් පවතින්න බෑ දර නැතුව. ඒ නිසා ගින්දර. ගිනි දර. දර ගිනි. සංසාර කියන්නේ ඊට ව්‍යාපාද විතක් කියන්නේ මට අර කරන් ගියා මට පොල්ලක් දැම්මා ප්‍රේම කරන්න ගියාම අම්මා කැමති වුන්නේ නැහැ කොල්ලගේ තාත්තා කැමති වුන්නේ නැහැ කියලා මේ මිනිස්සු එක්ක මරනවා නැත්තම් සීදීනසා ගන්නවා අද ලංකාවේ සෑහෙන ශීඝ්‍ර විදිහට ශීඝ්‍ර දිනසා ගැනීම වෙනවා. ලෝකේ දියුණුම රට ශ්‍රීෂ්ඨලන්තේ. ශ්‍රීෂ්ඨලන්තේ හදලා තියෙන පුංචි මේ පෙට්ටියක් වීදුරු වලින් දාන්න නැහැ. ප්ලාස්ටික් වෙන්නේ නැති ඒක ඇතුළේ කියලා ස්විච් එක දාගත්තා විනාඩි 10ෙන් මැරෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකම පාවිච්චි කරන්න පුළුවන් මිනි පෙට්ටියට. දැන් ඒක වෙළඳ භාණ්ඩයක්. ඒ තරම් ශීඝ්‍රසගන්. ජපානයේ හිරෝෂිමා කන්දේ වෙනම තැනක් තියෙනවා මිනිස්සු සීදී නසා ගන්න. ඒක පෙන්වන්නේ නැහැ කාට මොකද ඒකෙත් පෙන්වන බර ගන්න සීදී නසා ගන්න. මෙල්බන් වල වෙස්ට් ගේට් පාලම පාලම තියෙන මේ ඡාප් ඡාපයක් විදියට. ඒකට මිනිස්සු වෙනවා කාර්යකරනතර කරන කෙලින් පයින්නවා ගඟට. මොකද මේ ගංගාවල එකයි තියෙන්නේ මුළු ඕස්ට්‍රේලියාවට. යාරගංග පැන්න මැරනවා. ඒ නිසා කැමරා දාලා තියෙන්නේ කාර්යනතර කරන තහනම්. මේ ළඟදී ලංකාවේ මිනිස්සු දරුවෝ දෙන්නත් දාලා මිනිහත් පැන්නා. ඒ මොකද මේ කරගෙන යන නාඩගමේ සල්ලි අන් ප්‍රමාණයක් හම්බුනාට පස්සේ සමහරවිට මේකේ නිස්සාර භාවය තේරෙනවා. හැබැයි පහන සංඥාව ඉගෙනගෙන නැහැ. දැන් ඒක ව්‍යාපාද විතක්කේ. ඒ කියන්නේ ජීවත් වෙන්නේ මට මේක දීපන් නැත්නම් මම මැරෙනවා. මට මේක දීපන් නැත්නම් තෝ මරනවා. ඒක නෑ අද පේන තියෙන ඔලිම්පික් හඬු කර ක්‍රීඩාවලත් අන්තිමේනේ ලේවල් ඉන්නේ ඔලිම්පික් කියලා කියන්නේ සාමය. සාමේටයි මේ අද ක්‍රීඩා තරඟ තියෙන කිසිම දවසක මොනම එකෙක්වත් පරිදිද කැමති නැහැ. ක්‍රීඩාකාරවල ඔළු බලා ගන්නවනේ. ඔක දෙවෙනි ක්‍රීඩා කියලා කියන්නේ. ඊට පස්සේ විහිංසාව. අද ලෝකේ ඉන්න විද්‍යාඥයන්ගේ 99%ක්ම ආයුධ නිෂ්පාදනය තමයි ඔය පිටරට ගිහිල්ලා කඹරන්නේ. ලංකාවේ ඉන්න බයියොත් කඹරවඩ දන්නේ නැහැ. ඔය විද්‍යානුකූල නිෂ්පාදන කියලා කියන්නේ මේ ආයුධ නිෂ්පාදනයේ අතුරුඵල. මුළු වෛද්‍ය ශාස්ත්‍රයේම තියෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයේදී මිනිස්සු මරන්න ගිහිල්ලා කරගෙන කරගෙන යනකොට හම්බෙච්ච අතුරුඵල. ඔය සෙල්ෆෝන් එකයි, කාර් එකයි, ස්විච් එකයි කියලා කියන්නේ ඒ කාර් එක සෙල්ෆෝන් එක තියෙන ඕනම කෙනෙක් ඇමරිකාවට ඕන වෙලාවක මරන්න පුළුවන්. මොකද ඒක ට්‍රේස් කරන්න පුළුවන්. අඩි 1500ක ඉඳලා මීටර් දෙකක් ඇතුළත බෝම්බේ දාන්න පුළුවන්. එහෙම තමයි ඔසාමා බින් ලාඩන් මැරුවේ. ඔය ෆෝන් එක අපි ඇති තියාිනවයි කියලා කියන්නේ ඕන කෙනෙකුට අපිව ට්‍රැක් කරන්න පුළුවන්. අපි හිතන්නේ අම්මා අපේ අම්මලා තාත්තලා තිබුණේ ෆෝන් එකක්. කක්කුසියක් විතරේ නැති දැන් තියෙන ටෙලිෆෝන් එක අනිත් ඕනම දෙයක් කරන්න පුළුවන් මේ ෆෝන් එක අතේ තියෙනවා. කක්කුසිය විතර නැති. ඒකයි පොඩි උන් අම්මා අප්පවත් ගණන් ගන්න තු තියන්නේ. ඒවා අපි හිතන්නේ අපේ කාලේ තාක්ෂණය කියලා. ওই යන්ත්‍ර නිසා අපිට මම දැන් මෙතන නැති කිරුවා. මම දැන් මෙතන වෙන්න ওই මොනම තාක්ෂණයක්වත් අවශ්‍ය නැහැ. ඒ නිසා මම දැන් මෙතන කාටද අපි දුන්නා නම් රාංකිතකට ගෑවුවා නම් ওই ලෝකෙ කොච්චර කාම තණ්හාව තිබ්බත් ලෝකෙ කොච්චර ව්‍යාපාද තණ්හාව තිබුණාත් විතක්ක තිබුණාත් පහන මේ විහිංසාව විතක්ක තිබ්බත් මමනි පරිසං මේක විශාල කුමන්ත්‍රණයක් වෙයි. කෙනෙක්ගේ කුමන්ත්‍රණයක් නෙවෙයි. කෙනෙකුට බේරෙන්න පුළුවන් කමක් නෙවෙයි. සංවිධානයක් ආව නම් බෑවා. මම දැන් මෙතෙන් ආවොත් බාන්න බෑනේ. සංවිධානයක් නැහැනේ. සා පුළුවන් තරම් ඒකෝ තනියම හිටපන්, තනියම නිදාගන්නේ, තනියම කාපන්, තනි වේලා කාපන්. මම දැන් මෙතන. මේකට බයයිනේ මොකද ඒකට එනකොට අපි ළඟ මහා බයක් ඇති වෙනනේ පාළුවක් ඇති වෙන ඕම හැමදාම ජීවත් වෙන්න පුළුවන් දපා මේ පවුලේ කට්ටියත් එක්ක ඇලි ගලි වාසය කරන්න ඕනේ දස්සන කාමේ ශ්‍රවණ කාමයේ සමුල්ලේපන කාමයේ සංගනිකා කාමයේ සංසග්ගා කාමයේ මේකට විලිලැජ්ජ නැහැනේ එක පවුලේ ඇතුලේ ඉඳගෙන පවුලේ ටෙලිවිෂන් එක බලනකොට ටෙලිවිෂන් එකේ තියෙන දේවල් ඉතින් ඒගොල්ලෝ බහිනෝ මේ ටෙලිවිෂන් මොනවාද ප්‍රෝග්‍රෑම් හදන කට්ටිය හොඳ නැහැ කිය. කුණුහරුපේ බල්ලා ඉවරලා තමයි බලන්නේ. ඉතින් කුණුහරුපෙන් ඉස්සර ටෙලිවිෂන් එක ඕෆ් කරතේ ඇගිනේ. ටෙලිෆෝන් එකේ ස්විච් එකක් තියෙනවානේ. ඉවර වෙලා බයිනෝ. දැන් මේ තුන ගැන කිව්ව ඇතිනේ. මේකට කිට්ටු වෙන භාවනා යෝගාවචරයට විතරක් දැනෙන තව විතක්ක හයක් ඥානාරාම ස්වාමීන් වහන්සේ අර තුනයි මේ විතක් හයයි දාලා නව මහ විතක්ක කියලා ওই සමථ විදර්ශනා භාවනා පොතට දාලා කියනවා. ඒක උන්වහන්සේගේ නිෂ්පාදනයක් නෙවෙයි. නමුත් අටුවාවෙන් අහුඳලා අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක අරමුණේ හිත පවතින තාකල් ඇත්තේම නැහැ. මම නැවතත් කියනවා. යම් වෙලාවක ආස්වාසේ හිත පවතින තාකල් ආස්වාසයට කාම කරන්න බෑනේ. ආශාස ආශා කරන්න බෑනේ. ඒ වගේම ආශාස බැනලා තරහ වෙන්නත් බෑනේ. මොකද ජීවිතය අත්‍යන්ත අංගයක් නේ. විහිංසාවක් ආශාසයට හිංසා කරන්න බෑනේ. නිසා ආශ්වාසයේ හිත තියෙන වෙලාවේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක නැහැ. වම තියෙන වෙලාවේ වම තියලා දන්නවනම් දකුණ තියෙනවා දකුණ කියලා දන්නවනම් මං කිව්වට බාර ගන්න පස්සේ උප්පු කරලා බලා ගන්න. ඒ වෙලාවේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නැහැ. ඒකට බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ අනුප්පන්නානම් පාපකාණං අකුසලානං ධම්මාණං පහනාය. නූපන්න අකුසල් උපදින්නේ නැහැ. කවදාකවත් සතියින් ඉන්නකොට. ඒක දැන් ඔයගොල්ලෝ ඔය ඇත්තෝ දවස් 7ක් විතර කෙරුවනේ දැන්. කරලා බලලා ඇතිනේ, දැකලා ඇතිනේ. සතියෙන් ඉන්න වෙලාවක ඔය මොන තරම් ලෝකේ කුමන්ත්‍රණ කෙරුවත් අපි ওই යන්ත්‍රෝපකරණට අහු වෙන්නේ නැහැ. අතීත නාගත කියන කාලයට අහු වෙන්නේ නැහැ. දේශයට අහු වෙන්නේ නැහැ. අඩු ගානේ මට මමවත් නැහැනේ. නමුත් ඒ විදිහට භාවනා කරලා හිත කම්මැලි වෙලා කාමෙත් නැහැ, ව්‍යාපාදෙත් නැහැ, විහිංසක් වෙනකොට හිත මහ නිකන් අර හුලඟට අල්ලපු සනුංගල වගේ කූරිය ගහන්න පටන් ගන්නවනේ. අපි කියන්නේ අතුලත කතාව. එහෙම නැත්නම් හිතවිලි එනවා. එහෙම නැත්නම් සැලසුම් හදන කතාවල් එනවනේ. නිදි ගියේ නැත්තම්. අන්න එන හිතවිලි જાති හයක් තියෙනවා. ඒ හය යෝගාවචරයට කොටු කරන්න පුළුවන්. යෝගාවචර නොවුනනම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේචා විතක්ක කරන බරපතල පිළිකා తీරනකොට අර පුංචි විතක්ක පේන්නේ නැහැ. පිටකාටු අයින් කරාට පස්සේ තමයි කාටු අපිට පේන්නේ. ඊට පස්සේ තමයි බැත හම්බ වෙන්නේ. මේ පිටකාටුව තමයි ඔය කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසය. ඒක අයින් කරලා පස්සේ කාටුව ඉතුරු වෙනවා. මම දන්නේ නැහැ මේගොල්ලෝ දන්නවද කියලා කාටුව පිට කාටුව බැත කියන්නේ මොකද්ද කියලා. හැබැයි බත් කන්න නම් දාන්න. බත් බූසෝ. ඊට පස්සේ අහුවෙනවා පිට කාටුවෙන් පස්සේ කාටුව කියලා එකක්. ඒකේ තමයි 6යි තියෙන්නේ. භාවනා කරන යෝගාවචරයට කම්මැලි වෙනකොට එතන භාවනා හරියනකොට අරමුණට මූණට පොම දාලා ඉන්නකොට නිතරම හුස්මෙම හිත තියෙනකොට එයාට මේ විතක්කහය ඇවිල්ලා එයාට මේ මේට වැඩිය හොඳයි ඒ දේ කෙරුවොත් කියලා ඥාතීන් කෙරේ අනුකම්පාවක් පහළ වෙනට ඥාති විතර්ක කියලා කියනවා. අනේ මම නම් කොහොම හරි ඇවිල්ලා පැවිදි වුණා. නැත්නම් මම කොහොම හරි ඇවිල්ලා වැඩමුළුවකට සම්බන්ධ වුණා. මම මේක අම්මට කියලා දෙන්න ඕනේ. මම මේක තාත්තට කියලා දෙන්න ඕනේ. ගුරුවරට කියලා දෙන්න ඕනේ. දරුවට කියලා දෙන්න ඕනේ කියලා දෙයි. නිකන් ඉන්න හිත ඔය බුලත් පිට හපනවා වගේ චුංග මපනවා වගේ ඥාති විතර්ක දෙවිස්නෝ හරි වටිනවනේ. මොකද බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනනේ මංගල සූත්‍රයේ ඥාතිනම් උත්තමෝ හෝති නැත්නම් ඥාතින් සලකන්නේ කියලා. ඉතියාරේ විවේක වෙච්ච හිතෙන් ඥාති විතර්ක කරනවා. එයා හිතනවා මේක මේ ශාසනානුලෝමිකයි, බයලජ්ජාව සහිතයි, ආගමානුකූලයි කියලා සතිය නෑ, ආනපානෙ නෑ, සක්මන නෑ, ඥාති විතර්ක හිත හිතයි ඉන්නවා. අර මුරුංග ගහයට බුද්ධියෝගත් එකා වගේ තමන්ගේ සතිය කඩාගෙන ඥාතියින් ගැන කල්පනා කරනවා මෙහි ඇවිල්ලා මේ ඉන්නේ භාවනා කොට්ටේ උඩ මේ ඉන්නේ අටසිල් අරගෙන බාපටයක් දාගෙන හිච්ච ගෙදර එතකොට මේ විතර්කය ඥාති විතර්කයක් වෙච්චාම මේගොල්ලෝ හිතනවා මේක ටිකක් වටිනා එකක් කියලා ඒ ඥාති විතර්ක දිගේ අනවුරුක ගහට පුදිය ගත්ත මනුස්සයා වගේ මතක් වෙන්නේ කවදද දැන් සතියේ මං හිතියේ අරමුණෙන් ගිලුණායි කියලා මතක් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ලෝකයාට දැන් මේ බනහන් ඉන්නවනම් පිටකෙනේ. ඉතින් ඥාති විතර්කේ මොකද්ද වැරද්ද? අම්මා ගැන හිතන්නේ. තාත්තා ගැන හිතන්නේ. ඥාතින් ගැන හිතන්නේ. ඒ නිකමට හිතන්නකො ගිය ආත්මේ අම්මයි තාත්තයි ඥාතින් ගැන දැන් මොකද්ද තියෙන කල්පනාව? මොකද ඒකෙන් මම ආයනේ වැඩෙන්නේ නේ. දැන් මේ ආත්මේ අම්මයි තාත්තයි අල්ලගෙන තමයි දවවා දරුවා අල්ලගෙන තමයි තොරන් ගහන්නේ. මොකද ඒ මගේනේ. ඒ තරම්ම තකතිරුයි. ඒක එහෙම තියෙනවනම් අම්මා තාත්තා වෙනවනම් මේ අපිට මේ කඩි රෑණක් වෙන්නලා ගිරි රෑණක් වෙන්නලා බුදුජානන් සඳහන් කරන මේ එක එකක්වත් නෑ Tamanට අම්මා තාත්තා වෙච්ච නැති. ඉවගෙන දැන් නෑ ගැක්කුවා. මේ දැන් පේන අම්මා තමයි මේ පේන තාත්තා තමයි මං කියන එක නරක නෑ. මේ මම ආයනේ වැඩේ නෑටි. මේ ප්‍රහාණ සංඥා වෙනුවට ග්‍රහණ සංඥාව තියාගන්න හැටි. ඊට පස්සේ ජනපද විතක්ක. දැන් මෙහෙටලා ඉන්නවා ප්‍රවෘත්ති අහන්නත් නැහැ, සෙල්ෆෝන් එකකුත් නැහැ. විචායල වශයෙන් මේ ආපම භාවනා කරනකොට ඕකට අපිට චෝදනා කරන්නේ පිළිවෙන් වලින් එන හාමුදුරුවෝ. භාවනා කරන්න පුළුවන් සෙල්ෆෝන් එක ගන්න එක නම් විවසන්න බෑ. ඒක මූලික මානව අයිතිවාසිකමක්. මේ සාමාන්‍ය ගියෝ නම් ප්‍රශ්නයක් නැහැ. හරි අමාරුයි ඔය අපේ කම්පැනි කට්ටිය ආවම. ඒ මොකද ඒගොල්ලන්ට ඕනේ අර රටේ තුටේ තියෙන කුණු හරපේ ඔළුවේ දාගෙන ඔළුව නරක කරගන්න ඕනේ. මොකද මේකෙදි ආනාපානය කරනකොට මම දකුණ බලනකොට ඒකේ නෑනේ කිසි නිකන් පතෝලෝද්දයි බතයි වගේ උම්මල කෑල්ලක්වත් නෑ, කරෝල ටිකුත් නෑ, කුඹල කට්ටකුත් නෑ. ඛණ්ඩ බෑනේ. ඒකට ඔක්කොම බඩු වෙන්නේ කොහොමද? ඇන්දෑවේ ගෙදර කකුල් දෙක උඩ දාගෙන අර ටෙලිවිෂන් වීඩියෝ ටිප වරනකොට වැඩේ හරියන්නේ. දැන් බලන්නකෝ හෙට මේ අනිද්දා ගෙදර ගියාම මොකද කරන්නේ කියලා? අර එරියස් එක්ක එකතු කරලා සේරම පත්‍ර ටික අරගෙන කෝපියක් හදාගෙන කකුල් දෙක උඩ දාගෙන වාඩි වෙච්චාම කටියට කෑ ගහන්න බෑ මම භාවනා කරනවා. මම මේ වාහන මැදයන් ඉඳලා ආවේ කියලා අනේ ගෙදර මිනිසුන්ට ගන්දස්තරි බෑ. මේ ජනපද විතක්ක නැත්නම් අපේ ජීවිතය කියන්නේ අපිට තනි වෙන එක ප්‍රහාණයක් ජනයාකට එකතු වීම ග්‍රහණයක් එතකොට බුදුරජාන් වහන්සේ මේ මොකද්ද ඒකේ තියෙන්නේ විනය පිටකේ අටුවාවේ තේන සමේන භගවා වේරංජායන් වේරති නලේරු පුචිමන්ද මූලයේ කියන එක අටුවාචාන් වහන්සේ අර්ථකථන දෙනවා. ඒ බුදුරජාන්සේ වේරංජාවේ හිටියා නලියුරු නම් යක්ෂයා ආරූඪ වෙච්ච ගොරක ගහක් මුල හිටියා. මේ දෙක විස්තර කරනකොට කියනවා බුදුරජාන් වහන්සේ ප්‍රහාණ සංඥාව අවශ්‍ය වෙනකොට නලියුරු නම් යක්ෂයා ඉන්න ගොරක ගහ මුලට යනවා කිසි කෙනෙක් එන්නේ නැහැ. මොකද කැළියෙ මැද පෙරේතයෝ ඉන්නවා යක්කෝ ඉන්න නිසා. බුදුරජාණන් වහන්සේ පින්න පාත පාත්‍රය පුරව ගන්න ඕන නම් ගමට යනවා. පින්න පාත පාත්‍රය පිරුවනේ ආපහු යනවා ගොරක ගහමුලට. දෙකම අවශ්‍යයි. හැබැයි ප්‍රයෝජනෙ සාකලා වැඩ කරන්නේ. කරුණාව ඇති වෙනකොට මානවය කෙරෙහි ගමට ගිහිල්ලා සූපත්ති වගේ වත්තියක් බෙදා ගන්නවා. ප්‍රඥාව හදන්න ඕන නම් කැලියට යනවා ගොරක ගහමුලට යනවා. ලස්සන විග්‍රහයක් දෙනවා මේ සරුවච්චන්හන්සේගේ ජීවිතයේ කැලෙත් ඇසුරු කරනවා ගමත් ඇසුරු කරනවා ගම ඇසුරු කරන්නේ මෙන්න මේ ටිකට. දිව්‍යයන්ට උත්සාහ උනන්දු කරන්න ඕන කැලේට යනවා. මිනිස්සුන්ට උනන්දු කරන්න ඕන නම් ගමට යනවා. ඉතින් මේ දේ අද අධ්‍යාපනයේ පලාතකවත් උගන්වන්නේ නැන්නේ. ඔක්කොම නාගරිකකරණය වෙන්න ඕන. ඔක්කොම නගරයට යන්න ඕන. ඊයර්පස් මේ ජනපද විතක් වලින්නේ අපිව නටවන්නේ. උගොල්ලෝ දන්නේ නැතුව ඇති දැන් අදහවසට දාන ප්‍රවෘත්ති තියෙනවනේ හයට. ඕක අවුරුදු 20කට ඉස්සෙල්ලා සැලසුම් කරපු එකක් තමයි හයට කියන්නේ. ඒගොල්ලෝ 20කට ඉස්සෙල්ලා දැනගන්නවා මිනිස්සු මෙච්චර ගාණක් මැරෙන්න ඕනේ. ගම් වතුර මෙච්චර ඇති වෙන්න ඕනේ සුලිසුණන් මෙච්චර ඇති වෙන්න ඕනේ තාත්තා පුතත් තාත්තා දුව දූෂණය කරන්න ඕනේ අම්මා පුතත් එක්ක බුදියන්න ඕනේ ওই ටික තමයි එකතු කරලා තියෙන්නේ මේ දේ උනේ නැත්තම් ওই ජනමාධ්‍ය උක කරනවා එහෙම නැත්තම් නොවිච්ච දේවල් කියනවා ඉතින් ඒක අහන්න පුදුම ආශාවක් නේ තියෙන්නේ ප්‍රවෘත්ති මේ ප්‍රවෘත්ති වලට නිවුස් නැහැ ඒකේ තියෙන එන්ටර්ටේන්මන්ට් Fox News කරපු මට මතක නෑ මාසෙ ගෙනාව මේ ළඟ දිවික්කා ඊමණයෙන් අහලා තියෙන ඔයා මේ කියන දේවල් ඔයා මේක CNN Fox News වල බලන්න වෙච්ච දේ කියන දේ අතර විශාල වෙනසක් තියෙනවා. ඉතින් අපිට පස්සේ කිව්වොත් ඕගොල්ලෝ නිවුස් කියලා ඇහුවට අපි මේ එන්ටර්ටේන්මන්ට් එක කරන්නේ. රට්ටු විසින් රජ කෙනෙක් මැරුවා නම් ඒක ලොකු නිවුස් එකක්. එන්ටර්ටේන්මන්ට් එක මිනිස්සුන්ට. තාත්තා දුවේ දූෂණය කරා නම් ආප්පා. පත්තේ මුල් පිටුවෙම වැටෙන එක තමයි. මේක එන්ටර්ටේන්මන්ට් එකක් තියෙනවා. ඒ රසාස්වාදය ප්‍රවෘත්ති අංශය අනේකට අපි කියන්නේ ජනපද විතක්ක. ඥාති විතක්ක ජනපද විතක්ක අමර විතක්ක කියලා જાතියක් තියෙනවා නේ මෙච්චර කල් ගත කරපු ජීවිතේ හොඳ නිසා මට කන්නාඩි දාන්න වුණා ඇස් දෙක පේන්නේ නැහැ ප්‍රෙෂර් එක ආවා දියවැඩියාව ආවා අහල පාන මිනිස් මට බැන්නා මම ඉතින් දූෂණේ සිද්ධ වුණා දැන් නම් සතිය පිටලා තියෙන මීට පස්සේ නම් ඔය මොන්නම වැරද්දක්වත් කරන්නේ කාගෙන්වත් බැනුම් අහන්නේ නැහැ කියලා මේගොල්ලෝ එකපාරට සුද්ධවන්තයෙක් වෙන්න උත්සාහ කරනවා අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක මම ඊට පස්සේ බැනුම් අහන්න නැති වෙයි කියලා. ඒ කරලා බැනුම් ආන්න වැඩ කරන අයටත් බයි. එයි මිනිස්සු තේරෙන්නේ නැද්ද මේ මම මේ දැනගන්නේ කියන්නේ ඌව කරන්න එපා කියලා. මේ තමයි මෙච්චර කල් කරපු ඔක්කොම ඉවරයි. දැන් පර්ෆෙක්ට් වෙන්න උත් හිතාගෙන අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක. භාවනා රිට්‍රීට් එකක් කරලා ගෙදර යනකොට යන්නේ පටි තද කරගෙන. ඊට පස්සේ නම් මම මෙහෙදි වාගේ පැය 8ක් බැරි වුණාට පැය 3ක්වත් කරනවා කරනවා කරනවා කරනවා කරනවායි කියලා හිතා. සක්මන් කරන්න බැරි නම් බින්දට යනකොට හරි මම සක්මන් කරනවා. බස් එකට යනකොට හරි සක්මන් කරනවා කියලා ඒ තරම් ප්‍රතිදද කරගෙන යන්නේ. කටේ තියෙන nari වන්දන් රෙද්ද බල්ලෙන් බයිනෝ දවස් දෙක යනකොට ගෙදර උන්ට දිනනවා අරුණ්ඩත් වැඩි මස් කුට්ටියක් බෙදාගෙන කාලා පැඩ පැඩ පුතිය ගන්නවා පස්සපැත්ත උඩ දාන. මේ මිනිස්සුන්ට අපිට වගේ පිස්සු නැහැ නේ. උන්ට තේරෙනවා මේ අනවඤ්ඤාති කතාවල් ඇවිල්ලා කෙරුවට ඕන ගුරාටත් අකුරු වර්ධින වෙලාවක් එනවා. මට කිව්වේ සතිය වඩනකොට සතිය වඩනවා කාටවත් අඟවන්න තියන්න එපා. භාවනා කරන බව කියන්න යන්න එපා. ඒ සමන් භාවනා කෙරුවා නම් බැරි වෙලා හරි කාමරේ ලොක් කරගෙන තමයි කාමරය ඇතුළටලා මම පරියන්ක ගන්න මොකද වෙනෝ කෙනෙක් පිළිගන්නේ මම වගේ අවුරුදු 26 27 ඉලන්දාරියෙක්. ගෙදරදොර ජීවත් වෙන ගමන් ජීවිතයේ සිහිනමවන කාලේ භාවනා කරයි කියලා. සක්මනක් කරනවා නම් ලෙක්චර්ස් ඉවරලා එනකොට ඒ එන ඇත මේකමාරක් දෙයක් එන්න ඕනේ ගෙදර. කවුරුත් නැහැ ඔක්කොම හලනවා පහන සංඥා. යාළුවෝ ඔක්කොම හලනවා. ඇවිදින ගමන් බලනවා පියවර කීයක් අඩු ගන්න දවසට පියවර කීයක් වැඩියෙන්ම මං කෙරුවේ මට කියලා දුන්නේ දත්ම දිනකොට කවුරුත් නැහෙනේ. ඒක බලන්න කොච්චරක් ඒ දවස්වල දත්බුරුස පාවිච්චි කරුවේ නැහැ. අපි සමානට අඟුරු කෑල්ලක් කාලා ඉදට ගිහලා වතුර එකක් අරගෙන දත්මැදගෙන එන්නේ මූණ හොදනකොට ඒක කරන්න පුළුවන්. ඒ සමායිත් එක හිටපු එකම යාළුවෙක්වත් මගේ සහෝදර සහෝදර කවුරක්වත් දන්නේ නැහැ මම භාවනා කරපුවා. මේ අද ඉන්න කට්ටියගේ කෙරුවට වැඩිය කියා බෑමනේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු කියනවා භාවනා කරන මිනිස්සු අයි පහින් ඇවිදින්නේ උඩින් එන්න තිබ්බනේ. ඇයි ඔයගොල්ලෝ මේ පහින් දාවේ? ලංගම්බස්සේ දාවේ ඉතින් කිව්වේ කොහොමද කතාව ගමන දෝලා වෙන්න යන්නේ ඉතින් මේ පයින් න්යාව පයවැදිලා තුවාලක් කියලා තියෙන කවුල ඉතින් එතකොට ඒගොල්ලන්ට අපරාධි භාවනා කරන්න ගිහිලා කරගත්ත වැඩක් භාවනා නොකරන මිනිස්සු භාවනා කරන කට්ටියට උලීලි පාන. ඒ මොකද? අපි භාවනා කරලා මෙහෙමයි ෆ්‍රික්ෂන්ලස් පාත් එක කියන්නේ ඔක්කොටම ආදර්ශයක් ගත කරන්න ඕන කියලා. ගෙදර ගෑණි භාවනා කරන්න පටන් ගත්තොත් ගෙදර මිනිස්සු වැඩියෙන් බොනවා. ඉතින් මිනිහා භාවනා කරන්න පටන් ගත්තොත් ඥානි වෙන්දරත් වැඩිය මනුෂයාට බැන බැන ඇවිදිනවා. මේක මම අවුරුදු 30 ගාණක් වගේ ප්‍රධාන විනෝදාංශේ. මේ භාවනා කරන්න කියලා පිස්සු වට ගන්න හැටි. ඒ මොකද ඒ භාවනා කරලා පස්සේ මම වැරදි කරන්නේ නැහැ කියලා මොකද්දෝ චරිතයකට රිංගන. ඒක නරක එකක් නෙවෙයි මම මේ කියන්නේ. මේ භාවනාව හරියනකොට වෙන පිස්සු જાති තුන්වෙනි එක ඔය. ඊට පස්සේ අමර විතක්ක. මැරෙන්නේ නැහැ මම ඊට පස්සේ. මම හොඳට ව්‍යායාම කරනවා අද ඉඳලා. මම තන මේ මේ පලාකොළ වළඳනවා. උදේ පාන්දර 7ක් විතර හුස්ම ගන්නවා. කියලා පටන් අර ගන්නවා චරිතයක්. නොමැරෙන චරිතයකට යන්න හදා ගන්නවා මෙතෙක් වෙලා වෙයි කරන්න තියෙන මරිකන් දේරම කරලා තියෙන ඔක්කොම ලේට ඇඟේ තියෙනවා. මැරෙන්නේ නැති වෙන්න කතා කරනවා. ඒ වගේම හිතනවා දැන් මේ අනෙක් වැඩ වගේ නෙවෙයි භාවනාව කරලා මේ කියකරි හම්බ කරන්න හරි ලේසි. උපකරණයක් ඕනේ නෑනේ. ගහක් යට වාඩි වෙන්නේ තියෙන්නේ. නිකන් හිටපන් කියලා නේ කියන්න ඕනේ. සෑහෙන මිනිස්සු අඳිනවනේ. සෑහෙන මිනිස්සු කියලා පූජා කරනවානේ. ඉෂා ලාභ සත්කාර සම්මාන හදන්නම් මේට වැඩිය ජොබ් එකක් නැහැ. හොඳම ජොබ් එක. කිසිම ආයෝජනයක් නැහැ. සුද්ධ ලාභී. ඔයගොල්ලෝ දන්නේ නැහැ මට දවසකට කොච්චර හම්බ වෙනවද කියලා. ඒ තරම් මිනිස්සු කියනවා දෙනවා නම් දෙන්න ඕන ධම්මජීව හමුරන්න මොකද වැඩේ හරියට යනවායි කියලා. මම කිසිම ආයෝජනයක් කරපු මිනිහෙක් නෙවෙයිනේ. මම මේ අත්දැකීමෙන් කියන්නේ. ජනපද විතක්කේට පස්සේ මේ ලාභ සංකා ලාභ සත්කාර පරිසංගිත විතක්ක හැම භාවනා කරන කෙනෙක්ම නිවනෙන් මෙපිට කරන හැම භාවනාවකම රුපියල් වලින් තමයි ගන්නේ. මට භාවනා කරොත් මේ මේ තරම් ලාභ සත්කාර ලැබේ. සම්මාන සිලෝක ලැබේ. පඳුරු පාකුඩන් ලැබේ. අඩු ගන්න මිනිස්සු සාදු කියාවි. නිවනෙන් මෙපිට කරන භාවනා නැත්නම් ඕකට කියන්නේ බිස්නස් බුද්දිසම් කියලා ඇමරිකන් බුද්දිසම් තන්නේ කර සල්ලි වල යන්නේ. අද ඇමරිකාවේ හම්බ කරන ප්‍රදේශයේ ඕගොල්ලෝ දන්නවනේ එක පොතක් ලිව්වොත් බෙස්ට් සෙලර් හොඳම විකිනන පොත මොකුත් නෑ ඒකේ බුදුහාමුදුරන්ට එහා ගිහිලා ලියලා තියෙනවා. බලනකොට ගොඩාක් කරුණු තියෙනවා. මේ කවදාකවත් ශිල්පදයක් කරකලා නැති. කවදාකවත් චරිතයක් නැති මිනිස්සෙක් මේ ලියලා තියෙනවා. මම සෑහෙන ලනු කාලා තියෙන ඕකෙන් මම දැන් කරන්නේ පොතක් ගත්තහම බලනවා මුලින්ම මේ පොත බුදුන්ගේ පූජා වේවා ධර්මයේ පූජා වේවා සංඝයාට පූජා වේවා කියලා තියෙනවනම් විශ්වාස කරන්න පුළුවන්. අර මේ සුබුදු කෙනෙක් ඉපදිච්ච බව දන්නේ නැහැ. පුදුමාකාර හම්බ කරලා කම්ප කරනවා මේ ආගම විකුණන කාලා. ඉතින් ඒ නිසා යෝගාවචරයත් ඒකට බහිනකොට අර වගේ මේ ලාභ සත්කාර පරිසංයුක්ත විතක්ක එන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ පරානුද්යය දා පරිසංයුක්ත විතක්ක. අනුන්ට උදව් කරන්න පටන් අර ගන්නවා. ඉතින් තමන්ගේ වැඩේ මෙතන තියෙන මේ හුස්ම හිත තියාගෙන එක. තමන්ගේ වැඩේ මෙතන තියෙන කියන পায় කොහොමද කියලා බලන්න ඉන්නේ. නෑ මං අරයට උගන්වන්නේ මෙහෙමයි මෙයාට උගන්වන්නේ මෙහෙමයි අරයට වැරදුනේ මෙහෙමයි මෙයාට දුන්නේ ඔයා දන්නේ මං දවසයි දෙකයි අයියෝ භාවනා කරේ මට හරි කියන්නේ ඔයා කවුරුලම භාවනා කරලා තියන්නේ නෑ අයියෝ ඒකනේ භාවනා කරන්නේ තීරසම් එකක් නෙන්නකෝ භාවනා කරන්නේ නැත්නම් කිව්වොත් එම් භාවනා කරලා ඒ ගුරුවරයා හොඳ නෑ මේ ඔයා දන්නේ නෑනේ මං දවස් දෙකකින් අල්ලගත්තා නෙන්නකෝ මම ළඟට එන්නකෝ අන්න පටන් අර ගන්නවා මේ කට්ටියට කියලා දෙන්න ඉතින් පඬිසාංශ මම එන්න හදනකොට බුරුමේදී දැන් මෙහෙන් හෙන ලොකු චෝදනාවක් ගියා මම නෑ එන්නේ නෑ කියලා. මං ගියාට පස්සේ මං කිව්වා මම යනවායි කියලා. හොඳයි කිසි කතාවක් නෑ අන දොර ඇරලා තියෙනවා යන්න පුළුවන් කිව්වා. දැන් ගිහිල්ලා උඹ මොකද්ද කරන්න හදන්නේ කියලා. කවදාවත් අහන්නෙත් නෑ. ඊට පස්සේ මං ගිහුවාම කිව්වා දැන් Nissan වනේ කවුරුවක්වත් නෑ. මම ගියාම ඒගොල්ලන්ට මේ භාවනා උගන්වන්නද කියලා. hinaවක් hina වුණා. අනේ උඹ බාගෙට තැම්බිච්ච allele ඕක කාපුවාම භාවනාවකට තේරෙන්නම කියනවා කිව්වා. කියලා ධම්මපද පොත පිට අරගෙන අත්තාන මේවට මම පටිච්චග්ගීය නිවාරේ උඹට පාලි තේරෙනවනේ. උඹ ඉස්සල ගොඩ වෙලා හිටපන්. ඔය දන්න භාගෙ දැනුම උගන්නන්න යන්න එපා. ඒකට ඒ නිසා අමාරු වැටෙනවා. බුදුරජාණන් වහන්සේට පස්සේ තිබ්බ පළවෙනි ධර්ම සංගායනාව ගන්න 500ක් මහරහතන් වහන්සේලා එකතුනේ පිස්සු පිහට්ටෝ නෙවෙයි. දෙවෙනි එක 700ක් මහරහතන් වහන්සේලා. දැන් මේ කවුද සංගායනාසය යන කතා කරන්නේ දැන්? ඒගොල්ලන්ගේ ඇතුළත පිරිසිදුවක් නැතුව පුදුමාකාර දේවල් කතා කරන මේ මේ පිරිසිදු කරන්න. ඉස්සර තමන්ගේ වැඩේ කරගන්නකෝ. ඉදි කර. ඒකට මේ පහාන සංඥාවෙන් තොරව ධර්මයේ උනත්, භාවනා උනත්, සතිය උනත්, සමාධිය උනත් අල්ලගන්න ඉඩ තියෙනවා. ඒකට කියන්නේ නිකන්ති කියන වචනේ. නිකන්ති කියලා කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් අපේ කාන්දන්ති. කාන්දන් යකට අල්ල ගන්නවනේ. ඒ වගේ යෝගාවචරයත් ඇත්තටම මුලින් නම් ආනාපානේ අල්ලන්න ඕනේ. ආනාපාන සතිය වඩන්න ඕනේ. සමාධිය වඩන්න ඕනේ. සතිය වඩන්න ඕනේ. නමුත් එන්නේ එන්නේ එන්නේකට හැබැයි වෙනවා ඒක කුඩු ගැහිල්ලක් වගේනේ. නමුත් භාවනාව හරිනම් ඒ ආනාපානෙ ගෙවෙන්න පටන් අරගන්නවා. තමන්ගේ සතියත් හොඳට තේරෙනවා වැඩි වෙලාවක මං ඉන්නේ සතියක නෙවෙයි කියලා. ඒ වගේම මගේ හිත කොච්චර ආත්මයි කියලා ධානය හිටියට මගේ හිත මං කියන්නේ අහන්නේ නැහැ. ඉස්සනකට හරියට කනගාටු හිතෙනවා. නමුත් මේ පහන සංඥා වර්ණය කරන තේිනවා. ඕක තමයි ඔබ දැනගන්න ඕනේ. මේ ධාර්මික දේ, ආගමානුකූල දේ, එහෙම නැත්නම් මේ නිවනට පදනම් වෙන සතිය තියා කියේ දීත කොච්චර පිට යනවද? මේ gedara නැත්නම් මගේ හිත කියන එකේ මම නේවාසිකයා නෙවෙයි. ඔබ ආගන්තුකේ. මගේ හිතට මම විධායකයෙක් නෙවෙයි. මම හිත කියන මං කියන දේ අහන්නේ මං වේදකීකුත් නෙවෙයි. මොකද මගේ හිත දුකමයි අරගෙන ඉන්නේ ගිහිල්ලා. අදිෂ්ඨායකත් නෙවෙයි. මං අදිෂ්ඨාන කරලා දෙදි වෙන්නේ මේක හිතෙනකොට හරි පුදුම බංකොලොත් භාවයක් හිතට එනවා. මුස්පේන්තු ගතියක්. ඒ නිසා මේ මට්ටමට යන්න පුළුවන් වෙන අර ප්‍රතිසංඛා ඥාන දක්වා භාවනා කරලා කරලා කරලා පුරුදු වෙච්ච කෙනෙකුට භාවනා කරාට මගේ භාවනාවේදී ඉදිරි දැක්ම මගේ භාවනාවේ සූදානම් ශරීරේ මගේ භාවනා යොමුව ගොනුව මොකද්ද කියන එකේ හැරවුම් ලක්ෂය තමයි එකතු කිරීම සඳහා භාවනා කරපුවා නැත්නම් පිම්පව් එකතු කරන්න කර භාවනාදී පිම්පව් දෙක හරිනවා හොඳ නරක එකතු කරන්න ගිය එකේ සැප දුක් එකතු කරන්න ගිය එකේ දෙකම හරනවා. ඉතින් ඒ නිසා මෙතනින් එහාට භාෂාවෙන් මේක කියලා දෙන්න බෑ. එහෙම නැත්නම් කියන්නේ උගන්වන්න බෑ. ඉගෙන ගන්න පුළුවන්. තමන්ට ඕනේ නම් ගුරුතුමන් දැකලා ධර්මයේ අහලා නිබ්බාන පරිසංයුක්ත දේශනා, ශුන්‍යතා පරිසංයුක්ත දේශනා පහාන සංඥා පිළිබඳ දේශන අරගෙන මේ විශාල ගානක් අපායේ යද්දී ඇයි මේ තාම සුළු පිටසක් එක්ක දිවියව කියන්නේ නැත්තම් නිවන් ගමනට යන්නේ මොකද මේගොල්ලෝ පහාන සංඥාව නෙවෙයි ආගම කියලා අල්ලලා තියෙන්නේ අල්ලලා තියෙන්නේ එකතු කරන දෙයක් හැබැයි අපිට නැත්නම් මේ ශාලාවේ ඉන්න අයට මේ බණ්ඩ සම්බන්ධව කියන්න අපි යම් යම් වෙලාවල සතිය වඩපු නිසා යම් යම් වෙලාවල් වල සතිය ඉන්න බව තේරුම් ගත්තද ඒ වෙලාවේ පහන සංඥා සිද්ධ වෙලා තියෙනවා. ඒක අගය කරන්න දන්නවනම් ඒකට සතුටු වෙන්න දන්නවනම් අපිට මේක අම්මා අප්පා දීපයක් නෙවෙයිනේ අහම්බෙන් හම්බෙච්ච එකක් නේ අපි ඒකට සෑහෙන වෙලාවක් මහන්සි වුණානේ ඉස්සරහටත් මහන්සි වෙනවනේ ඒ සමේ පහන සංඥාව අපේ දුරස්ත දෙයක් නෙවෙයි දැනටමත් අපේ මල්ලේ තියෙන එක දැන් අපිට සැලසුම් කරන්න පුළුවන් ඉස්සරහට මේ රැස් කරන්න නතර සංස්කරණය කරන්න නතර විසංඛාරගතං චිත්තං පහාන සංඥාව මේක තේරෙනකොට අනිකුත් ධර්ම තේරෙනකොට කාලාන්තරයක් වෙනවා. දාන දීපම දාන ආනිසංසෙන්න කාලාන්තරයක් වෙනවා. පහාන සංඥාවේ අකාලිකයි. අත්හරිනකොටම විමුක්තිය තේරෙනවා. తాවකාලිකව. ක්ෂණ බංගුර වාසී. ඉතින් මේ පිරිස් එව්වට සාක්ෂි වෙච්ච පිරිස් නිසායි මේ කරබන මේ වගේ වෙලාවක වාඩිලා පැයක් බනහන්නේ. නැත්නම් කරන්න බෑනේ මේක. නලියනවනේ. වෙන වැඩ තියෙනවනේ. ඒ නිසා අපේ පහාන සංඥාව පැත්තට නැමී ආව පහාන සංඥාවට අමතෝ ගදං අමත පරියෝසානං කියලා කියන්නේ අමෘතයට නැමිච්ච ගතියක් අපේ ජීවිතේ යම් ප්‍රමාණයකට අපි දැන් හදලා තියෙනවා. ඒක පොඩි නෑ. ඒ පොඩි දේ වුණාට ඒ නැමියාව ලොකු දෙයක්. දැන් අපිට කරන්න තියෙන්නේ ඒ එකතු කරන පැත්තට යන ගතිය අපි දැනගන්න ඕනේ ගෙනාපු උරුලෑ ගතිය, තිරිසං ගතිය. එහෙම නැත්නම් උරග ගතිය. එහෙම නැත්නම් මුර්ග ගතිය. ඒකේදී මේ මනස ගතිය තියෙනවානේ. ප්‍රහාණ සංඥාව පුළුවන්ද අනුග්‍රහයක් දාලා අර අර එකතු කරන පැත්තේ තියෙන ගති ලකුණු හිමීට අර ප්‍රහාණය වෙන පැත්තට හරවා ගන්න. ඒක ඒ ඒ නැමියාව painfully slow. ඉතාමත් බැහැමිට සිද්ධ වෙනවා. නම සිද්ධ වෙනවා. නමුත් සිද්ධ වෙනවා. ඒකට කවුරුත් සාක්ෂි නැහැ. Taman විතරයි. කවුරුත් අපිට සාතික දෙන්න ඕනෙත් නැහැ. අපි කාටවත් සාතික දෙන්න යන්නෙත් නැහැ. Tamanට තේරෙනවා නම් මෙච්චර ලෝකේ දේවල් අල්ලද්දි ග්‍රහණය කරද්දි මට ලාවට වගේ තේරෙනවා මෙන්න මේ තප්පර කීපේ නම් මම ඇල්ලුවේ නැහැ. අල්ලු අල්ලන්නේ නැතිවත් මන් දාන්නේ. යෝගියන් කලින් අල්ලපු අකුසල කර්මත් ඒ වෙලාවේදී ගෙවෙනවා. මං අලුතෙන් තරහ වෙන්නේ අලුතෙන් කාම විතක්ක පහල කරන්නේ ව්‍යාපාද විතක්ක පහල කරන්නේ විහිංසා විතක්ක පහල කරන්නේ අර වෙච්චි ග්‍රහණය නිසා තමයි මට මේ වෙලාවේ ටිකක් ඔය අපහසුතා දරත පරිලාහ එන්නේ ඒකත් ඉවසාගෙන කටයුතු කරනවා නම් අර හදාගත්ත 100 ප්‍රමාණයක් තියෙන පහාන සංඥාව ටික ටික ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. ඒ පහාන සංඥාවේ වර්ධනය භාවනා නොකරන එකනත් පේනවා මේ මිනිස්සයා මොකද්ද අමුතු කලාවක ඉන්නේ කියලා. ඒ පහාන සංඥාවේ වර්ධනය ගස්කොළන් වලටත් තේරෙනවා. ඒ පහාන සංඥාවේ වර්ධනය దేవතාවුන්ටත් තේරෙනවා. ඒ පහාන සංඥාවේ වර්ධනය බ්‍රහ්මයන්ටත් තේරෙනවා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ඈතින්ලා ආශිර්වාද කරනවා. අනිත් පිස්ස පියාට්ටෝ එකතු කරනකොට ආශිර්වාද කරනවා. ඉවර තමයි මේ ජනයා කියලා කියන්නේ. ඝනයා කියලා කියන්නේ. ඝන සංගණිකාව කියලා කියන්නේ. ඝන සංගණිකාවට පස්සේ තමයි සංසර්ගයේ දෙන්නේ. ඒක නිසා අපි පුළුවන් තරම් මේ පහන සංඥාවට එනකොට අපි මම දැන් මෙතන කියන උපමාවට ඇවිල්ලා. ඒ කියන්නේ ලිගල් තුනට ඇවිල්ලා. දැන් අපි ටිකක් කරලා තියෙනවානේ. ඒකත් හැබැයි මේ පහන සංඥාව මෙතෙක් වැඩුවට ඉස්සරහ ටික ඉබේම වෙයි කියලා කියන්න බෑ. යම් මට්ටමකට ගියාට පස්සේ නම් පෙරෙන ගලේ පාසි බැඳෙන්නේ නැහැ. දැන් අපි ටැග් ගහිලානේ තියෙන්නේ. එක තැන්නේ තියෙන්නේ. එතකොට පාසි බැඳෙනවා. නමුත් ඊට පස්සේ මේ ගල පෙරලෙන්න පටන් ගන්නවා. ධර්මතාව. ඒකට ගෑනු පිටිමකම, මෝඩකම, ඥානවන්තකම, පැවිදි උපය දාලා නැහැ. ඉතින් අපිට මං හිතනවා තව ටිකක් අපි තල්ලුවක් දෙන්න ඕනේ මේ පහන සංඥා පැත්තකට. ඒකත් ක්‍රියා ශක්තියකින් එන්නේ නැහැ. සංඥා මට්ටමේ තමයි ගන්නේ. මේක ඇල්ලීමක්, මේක ප්‍රහාණයක්. ඕනෙම කටයුත්තක් ප්‍රහාණ සංඥාවෙන් කරන්න පුළුවන්. ඒකට ඥානන්ද සාංශි උපමාව දෙන්නේ අපි දැලිපිය මදිනකොට දැලිපිය අරගෙන මොකේද මේ මම මදිනකොට අත බොහොම සුඛ නම්මේ නෙමදින්නේ අමෝරගෙන කරන්න බෑනේ. බොහොම සුඛ නම්මේ මදින්නෝනේ. මේ වගේ ප්‍රහාණ සංඥාට ගියාට පස්සේ ඔය ඕනම ග්‍රහණය කරන කෙනෙක් එක්ක ඒක සුඛ නම්මේව කරන්න පුළුවන්. ඒ සුඛ නම්මේ භාවයේ තියෙන ලස්සන දෙයක් හරි సౌందర్యාත්මකයි. හරිම సౌందర్యාත්මකයි. කොච්චරද సౌందర్యාත්මකද කියලා කියනවනම් අපේ සිද්ධාර්ථ තාපසතුමා ඒ උයන්කෙලියට යනකොට ඒක දැකපු ඒ මේ අංගනාව කියන්නේ නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සයන් ඊදිශෝගති අනේ මේ තරුණයා මේ යන තරුණයා දකිනකොට මුන්නගේ තාත්තා කොච්චර සැනසීච්ච මිනිසෙක් වෙන්නද කියලා එයා කියනවා නිබ්බුතාසෝ නෝන සාප මාතා සෝමාත් මෙයාගේ අම්මා කොච්චර සැනසීච්ච වංශෙක් වෙන්නේද? කසාද වෙඳලා ඉන්නවනම් ඒ ගෑණි කොච්චර වාසනාවන්ත වෙන්නේද කියලා නිබ්බත පද කියනවා. බුදු වෙලා නැහැ තාම. කිසాగෝතිමිත වටමනක නැගිසාවෝතිමිත කියලා කවුන්නේ කියන්නේ නිබ්බත පද. ඊ මිනිස්සයා කවුළුවෙන් දකින්නේ තරුණයෙක් යනවා. අඩිය තියෙන ලීලාවෙන් කියනවනේ මෙවන් මිනිස්සෙක් ඉන්න තාත්තා නෙවුනා අම්මා නෙවුනා ගෑණිය හිටියන දැන් අපි යනකොට දැක්කොත් මොනවා කියයි මහා පොළොව දෙදරවාගෙන දූවි අවුස්සගෙන පරිසරයේ දූෂණය කරගෙන ගම කහගෙන උරුලෑ වගේ පාර වගේ ගඳ ගස්සගෙන යන ගමනක් නෙතියි ඒක නිසා පුළුවන් තරම් බලන්න ඒ කාර්ය බහුල තැන ඉඳලා විවේක තැනට යන්න දන්නා තැන ඉඳලා නොදන්න තැනට යන්න කියන්න පුළුවන් තැන ඉඳලා <clears throat> කතා කරලා කියන්න බැරි තැනට යන්න. මමයා ඉන්න තැන ඉඳලා මමයා නැත්තැනට යන්න. සීමා මරියාදාවල් මෙහෙමයි මෙහෙමයි කියලා අපි කියන්නේ අපේ ඉඩකඩන් සීමා තැන ඉඳලා සීමා නැත්තැනට යන්න. කිව්ව කමරු නම් තමයි අවුරුදු 6 වෙනි ඉස්සලා පීතියොතන් තමයි. අවුරුදු 6න් පස්සේ තමයි ඔය 6 4 තේරෙන පටන් ගන්නතර පස්සේ තමයි ඔය මකරයෝ වාගේ අල්ලන්න පටන් ගත්තා. ඒ නිසා ලද්දරු මනසක් ඇති කරගෙන දකින දකින කෙනාට නිබ්බුතපද කියන්න පුළුවන් මෙන්න විදිහට ජීවත් වෙන්න ඔය ඉස්කෝලේ ගන්න ඕන ගමන්නේ. ඉසුල් ගියාට පස්සේ තමයි අපි ළඟ තියෙන ඒ ගති නැති වෙලා මේ හතරස් ගති ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි අපේ අර මූලාශ්‍රයට යන ආපු තැනට ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරී කියලා. ඒක කොහොමදත් හොඳයි. ජීුණුවෙන්ට ජීුණුවෙන්ට කෙලවෙනවා. ජීවිතේ ඉස්සලා අර ඉපතිච්ච ගමන් වෙලාව හරිම ෂොක්. ඊගාට ඒක නිසා ඊගාට එන චිත්තක්ෂණේ කුණු වෙන්න ඉස්සලා අල්ලන්නේ. ඊගාට එන හුස්ම නරක වෙන්න ඉස්සලා අල්ලන්නේ. ඊගාට තියෙන වම නරක වෙන්න ඉස්සලා අල්ලන්න. මොකද ඉපදෙනකොට ඒ හුස්මයි ආන මේ වම දකුණයි ඕනම දෙයක් පිවිතුරුයි. නිසා අපි යෝනිසි මනස්කාරයෙන් ඉපදෙනකොටම නියපොත්තෙන් කලන්න පුළුවන් වෙලේ කඩා ගැනීමට යන ගමන පහාන සංඥා කියන මාතෘකාව කියලා මතක තියාගෙන අපි ධර්ම දේශනාවේ સમાප්ති සටහන් කරමු සියලු දෙනාට ඒ පහාන සංඥාව පහළ වීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාට සනසිමුදා වේවා කියලා